පුස්තකාලය ඇසුරින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අභාව ප්‍රාප්ත වී අගෝස්තු මාසයේ 16 වන දිනට වසර 24ක් සපිරෙනවා. එතුමන් සිහිපත් කිරීම සඳහා අද පුනරාලෝකය වෙන්වන්නේ 1990 වසරේ අගෝස්තු මාසයේ 23 වන දින ප්‍රචාරය කරන ලද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කළ ආරාධිත අමුත්ත වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. එමයෙන් මන සංජිත වේ සංජිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකුත වේ ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකුත වේ ආලයෙන් වේ ඡන්දාස පඛණ්ඩිත වේ සිරු රජඳුගේ මණ්ඩපයෙන් ඡන්දාස පඛණ්ඩිත වේ සිරු රජඳුගේ ප්‍රේමයෙන් මානරන්ජිත වේ නන්දිත වේ කුසයෙන් මාන සුන්දර හන්තින වෛරන්තරේ සහ ක්‍රීෂා ගුණවර්ධන ගායනා කළ මේ ගී ඇසෙන විට අපේ මතකයට නිතතින් වෙන්නේ මනමේ නාටකයයි. මනමේ මුල් නිෂ්පාදනයේ ප්‍රධාන චරිත රංගපෑවේ බෙන්සිරිමාන්න, ඉන්න විජයසිංහ සහ ත්‍රිලේෂ්‍යා ගුණවර්ධන වත් සිංහල වේදිකා නාට්‍ය ලෝකයේ නව මුණුවරක් ඇති කළ ප්‍රධාන නළුවා සිටියේ ඉරින් පිටුපසයි. ඔහුගේ දැවැන්ත සෙවණල්ල යටයි හැම නාට්‍යකම නළු නිලතල සිටියේ. ඔහු මහාචාර්ය එදිරිවීර සරස්තමි. දැන් අද අප හමුවන්නේ ඔහුයි. එතකොටම අපි තාම ස්තුතිවන්තන මහාචාර්ය එදිරිවීර සරස්තන්ද්‍ර මහතාට අප සමග මේ හිමිදිරි උදෑසන සාකච්ඡාවක් පැමිණීම ගැන මනමේ ගැනත් ඔබේ නාට්‍ය කලාව ගැන අහන්න ඉස්සෙල්ලා අපි කැමති දැනගන්න ඔබේ පසුබිම ගැන ඔබ උපන්නේ කොහෙද ඉගෙනගත්තේ කොහෙද ඒ වගේ පසුබිම ගැන ඒ මම උපන්නේ මේ ධම්මද්දගොඩ කියන ගම සද්දම දකුණේ දන්නා නේද? ඒ තමයි මම උපන්නේ ඊට පස්සේ මගේ තියා මම සැපල් සේවයේ ඉතින් නිසා තනින් කලිට මාරු වුණා. ඉතින් ඒ ඉස්මයිට් ස්කෝලේ තමයි මම ගියා. ඉතින් ඒ මාරු වීම හැටියට සෙන් ජෝන්ස් විද්‍යාලයට ගියාම පානදුර ක්‍රිස්මන් විද්‍යාලයට ටික දවසක් ගියා. ගාල්ලේ. ගාල්ලේ. ඔයගේ අන්තිමට සෙන්ටම් විද්‍යාලයට මම ගියා මේ මේ කොළඹ කොළඹ ඒ වගේ නොයෙක් විද්‍යාලවලට ගියා මම ඉගෙනීම සඳහා මේ ඊට පස්සේ මේ මම අපේ පියා හේව හැටින්දල් තමයි මට ලොකු ආසාවක් ඇති වුණේ මේ ගැමි නාට්‍ය ගැන පරීක්ෂණ කරන්න. එතකොට ඒ කාලේ මම විශ්වවිද්‍යාලයේ ඇතුල් වෙන්න බලන් ඉන්නවා. ඒකේ තමයි මම ඉස්සෙල්ලාම පරිශන කරුවේ. මොකද මම සතරේ බැලුවා හේදේ. ඉතින් ගේ ගේ මගේ විතරේ හිටියා. ඒ විතරාගේ මාර්ගේ මම මේ ඒ ගිහිල්ලා ඒකේ දවස් දෙක තුනක් තියලා බොහෝ විට ඒ ගැමිනාටි ගැන පරිශන පටන් ගත්තේ ඒ කාලේ තමයි. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ගියා. ඒ ටික ටික ටික ඔනේ කරලා. විශ්වවිද්‍යාල ජීවිත කාලය කියන්නේ මම කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ යෝග අධ්‍යාපනය ලැබුවා. ඔව් කොළඹ සම්මා. එතකොට මේ ඒ කාලෙත් කලා කටයුතු වල මිදලා හිටියද? ඔව් ඒ කාලේ අපි පිහිටෙව්වා මේ සිංහල සංගීත සංගමයක්. එතකොට ඒ කාලේ ආව අපිට සංගීතය උගන්වන්න ඒ ප්‍රසිද්ධ සංගීතඥයෝ ඒගොල්ලන්ගේ ලඟුත් මැදට මැදට නේද සමගුත් ආවර්තික මහත්මයා ආවා ඈ ඉන්දියාවට ගිහිල්ලා ඉගෙනගන්න සිත අපිට සිත අරගෙනවා ඒ වගේ ඒ කාලේ එතකොට මේ සිංහල සම්පතියේ සිංහල සම්පතිය කියන ශිෂ්‍ය සංගමයක් තිබුණා ඒ සිංහල සම්පතියේ අවාර්ෂික උත්සවයක් පැවැත්වුවා ඒ වාර්ෂික උත්සවයට නාට්‍යයක් හැමතිස්සෙම ඉදිරිපත් කළා ඉතින් ඒ ඉන්දිය පෙර මහත්මයා එහෙමත් එක්ක මම සහභාගී වුණා ඒ නාට්‍ය නාට්‍ය සමාජයේ ළමයි මේ ලියලා නාට්‍ය මෙන්න බරවස්තනන පියසෙන මත ඔව් එල්පීසෙන මත එල්පීසෙන මත යත් ඒ කාලේ හිටියා මේගොල්ලෝම ලියලා සමාජයට නාට්‍ය කිලිපත් කරලා පොඩි නාට්‍යයක් කරනවා විතර ඒ ආපු අමුත්තන්ට සංග්‍රහ කරන අතර ඒ නාට්‍ය පෙන්වුවා ඊට පස්සේ අවුරුද්දකට වරක් අපි මොකක් හරි බටහිර රාජ්‍ය කරගෙන ඒක සිංහල ස්වරූපයෙන් ඉදිරිපත් කළා. ඒ ඒ ඒ ඒ විදිහට මම ටිකක් ඒ කාලේ සහභාගී වුණා. දැන් ඔබ උපාධිය ලැබීමෙන් පසු මම හිතන්නේ කලා කුශලතා දියුණු කර ගැනීමට ඉන්දියාවටත් ගියා. ඔව් මම උපාධිය ලැබලා ඊට පස්සේ මම සාන්ති නිකේතනයට ගියා. මම සාන්ති නිකේතනයේ අවුරුද්දක් අවුරුදු කාලයක් ගත කළා. මට සංගීතය ගැන ඕන නැහැ. ඊට පස්සේ මම කල්පනා තිබුණේ සංගීතඥයෙක් වෙන්න. සංගීත ගුරුවරයෙක්. සංගීතයේ ගුරුවරයෙක් වන්දන්නේ. වාදකයෙක් වෙන්න, සිතාර වාදකයෙක් වෙන්න. ඉතින් එහෙදී මම සිතාර ඉගෙන ගත්තා. ඒක මම ඉතින් මම සිතාර ඉගෙන ගැනීම මට මම තෘප්තියට වැටුනේ නැහැ. මම ಭಾರತೀಯ දර්ශනයත් හැලෑරුවා. ඒ කියන්නේ මම මේ විශ්වවිද්‍යාලයේ සංස්කෘත පාලි සිංහලනේ කෙරුවේ. ඉතින් ඒවා තව ටිකක් දියුණු කර ගැනීම සඳහා මට ලොකු ආසාවක් තිබුණා ಭಾರತೀಯ දර්ශනය ගැන ගැඹුරට හදාරන්න. ඉතින් එහෙදී අම්මට අම්මුණා මේ බර්ණස් විශ්වවිද්‍යාලයේ අවුරුදු 25ක විතර ගන්නකෝ මහාචාර්යවරයා පී.බී. අධිකාරී කියලා බොහොම ප්‍රසිද්ධයි. එයා ඒ කාලේ මේ එයා තමයි මහා ඒ තමයි බර්ණස් විශ්වවිද්‍යාලයේ දර්ශනය උගන්වපු මහාචාර්යවරයා. එයා යක්ෂයයි කියලා ගත්තා. සෑහෙන. දැන් ඒකට මම හිතන්නේ ඔබ උපාධිය ලැබීමෙන් පසුව සාමාන්‍යයෙන් කොයි ඒ කාලෙත් මේ කාලෙත් දෙමව්පියන්ගේ ලොකුම බලාපොරොත්තු තමයි තමන්ගේ පුතාට හොඳ රස්සාවක් ලබා දෙන්න. ඒ කාලේ මම හිතන්නේ තාමත් වැදගත්ම රස්සාවල හැටි සැලකුවේ උපාධිධාරීන් සිවිල් සේවය. මම හිතන්නේ ඔබත් සිවිල් සේවා විභාගෙත් පෙනී කියන්නේ නේද? ඔව් ඒ මොකද මම කැමති නැහැ කොහොමද මේ විදිහ රස්සාවල් වලට පෙරණටදී මගේ දෙමාපියෝ මගේ දෙමාපියන්ගේ බල කිරීම නිසා මම සිල් සිල් සර්විස් විභාගයට පෙනී හිටියා. ඉතින් මගේ වාසනාවටත් සිල් සර්විස් ඒකේ වාසනාවටත් මට තැනක් හම්බුනේ නැහැ. දැන් මම අහලා තියෙන ඔබේ සමකාලීන වශයෙන් පොරස් පෙරලා මහත්මයා, එන්ජේ පෙරලා මහත්මයා, ඩීඩී දයරත් මහත්මයා වගේ අය මට පොරස් පෙරලා මහත්මයා හම්බුත් මෑතක දවසක කිව්වා ලිඛිත පරීක්ෂණයෙන් ඔබ තම ලංකාවෙන් ඒ අවස්ථාවේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්ත පුද්ගලයෙක්. ඉතින් වැඩිම ලකුණු සංඛ්‍යාව ලිඛිත පරීක්ෂණයෙන් ලබාගෙන මොකද සමුක පරීක්ෂණයෙන් අසමත් වුනේ? සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් උනේ මොකද කියලා හරියට කියන්න බෑ සමහර විට නම් මම දේශපාලන හේතු නිසා කියලා මම මේ කාලේ ගාන්ධි ගාන්ධි තොප්පිය බැඳගෙන මේ මේ තෝටිය දාගෙන මේ විශ්වවිද්‍යාලයේ උත්සවවලට සහභාගී වුණා. ඒකල් අපේ මේ කවුද මේ මාස් මාස් තමයි එතන විශ්වවිද්‍යාලයේ ප්‍රධානී වශයෙන් හිටියේ. ප්‍රධානී වශයෙන් හිටියේ. යා මේ හරිම අධිරාජ්‍යවාදී. ඉතින් සමහර කෙනා එයා ඒක හන්දයි කියලා මට දැන දුන්නේ නැත්තේ. අනිතතර බලනකොට ඒ අහපු ප්‍රශ්න වලට මට සාර්ථක පිළිතුරු දෙන්නත් බැරි වුණා. මතකද ප්‍රශ්නයක්? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ එක එක ඕනේ නැති ප්‍රශ්න ඇහුවේ මගෙන්. මේ වික්ටෝරියා පාස් එකට ගිහිල්ලා තියෙනවා කියලා හෙව්වා. ඉතින් මම කිව්වා ඔබ ගියා ජීවිතලා කියලා. මොනවද එහෙ තියෙන මල් කියලා. මම කිව්වා මම මේ මල් දිහා බලන්නේ නැහැ කියලා හිතුවා. ඒවට අකමැතිලා දැනෙන්නේ. කොහොමද මම හිතන්නේ අපේ රටේ ජනතාවගේ වාසනාවට ඔබ අසමත් වුණා කියලා කියන්නේ හරි නෑ. සිවිල් සේවාවට යොමු නොවි කලා ලෝකයට නැඹුරු වීම මම හිතන්නේ අපේ කාගේ වාසනාවක් කියලා. මුලින්ම දැන් අපි බලමු ඔබ සම්පූර්ණ ගීතේ මොකද්ද කියලා. හා මම මම දිරසල්ලන් වඩාත්ම ආසා අහන්න මේ ලෝනමුනි රාජා කියන ගීතය අනේ නැසී ගිය මේ සාගරිකා ගෝමස්ගේ මුලින් ගායනා කරන අහන්නයි. ඔබ ප්‍රිය කරන මේ ගීතය අපි දැන් අහමු. සංගීතයට මම බොහොම කැමතිනේ. ඉතින් ඒ කොච්චර ලස්සන සංගීතයක් කියලා මට කල්පනා වෙනවා ඒව අහනකොට තව තව ඒව අහන්න ආසාවක් ඇති වෙනවා. දැන් ඔබ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මම හිතන්නේ 40 40 දශක නැත්නම් 50 දශකයේ ඔබ ගොන් මිලට සම්බන්ධ වුණා. කොහොමද ගොන් මිලට සම්බන්ධ වෙන්නේ මුලින්ම? මම හිතන්නේ මම ගුවන් විදුලියේ ගුවන් විදුලියේ නාට්‍ය අහලා ඒකත් ඒක අවුරුදු මම හිතන්නේ 1949 50 තමයි ඉඳලා තියෙන ආවන් පස්සේ ඉඳලා තුම හුඟක් BBC ගුවන් විදුලියේ කන්නුන්නා. ඇවිල්ලා බලනකොට මේ නාට්‍ය බොහෝම ආධුනික තත්ත්වයකයි තිබුණේ. මට වටේගේ මේ ගඟට උරුවක් යනවා අඟවන්න බේස්මක් ගන්න වතුරට පුරවලා ඒක කලත්තනවා. උනාගේ මේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් කියන ඒවා බාහිර දිකන්නේ බොහෝ මේ බාලු දෙට කෙරුණේ. මම ඕවා විශ්ලේෂණය කරලා පත්‍රයක ලියුවා ලියුම් කිව්වා. කියනකොට මට ආරාධනා කළා මේ වැඩසටහන කරන්න කියලා. බලධාරීන් ඔබට ආරාධනා කළා. ආරාධනා කළා මම හිතන්නේ මම කටේ රසවත් වෙන්න පුළුවන්. කොම්පියුටර් ඊට පස්සේ මම බාරගෙන මේ යවුන් සමාජය ගෙනෙක් කරා මුලින්ම ඔබ තමයි යවුන් සමාජය පටන් ගත්තේ ඔව් ඔව් ඒකෙන් මුංග දෙනෙක් ආවා මේ බොහොම හොඳ මතක දෙකෙනෙක් දෙන්නේ ඔව් ඒක මහත්ය කෙනෙක් කොහොම ප්‍රසිද්ධ කෙනෙක් දැන් පස්සේ කොච්චර සේවයක් වුණා සේවයක් වුණා කියලා සමරසේකර ඈ ගුණදාස සමරසේකර සමරසිංහ අපි කියන්නේ ගුණදෙලට ඒ කාලේ මේ ඔබේ දකින ආලෝකය ලැබුවායි. ඒක තමයි. ඊට පස්සේ මම හිතන්නේ ඔබ ඉතාමත් වැදගත් අංශයක් ආරම්භ කළා. 50 මුල් කාලේ අපි පාසල් යන කාලේ මට මතකයි රාත්‍රී 9:00ට ඉතාමත්ම බොහෝම නින්දනාත්මක වාදනයක් කරන. ඔබටත් මම හිතන්නේ දැන් මේ වාදන ඇහෙනවා වගේ වෙන්න ඇති. ශාස්ත්‍රීය සංග්‍රහය. ඔව් ඒක කොහොමද ආරම්භ කරේ? ඒක නම් මම හිතන්නේ එම්පිකට මහත්තයා අධ්‍යක්ෂ ජනරාල ඉන්දන් තාමට ආරම්භ කළේ මේ මේ බුද්ධිමත් අයට තියෙන්න ඕනේ කියලා මේ විකාශනය අනිත් ජනප්‍රිය විකාශන වෙනම එකක් බුද්ධිමත් අයට විකාශනය තියෙන්න ඕනේ කියලා ඒ ශාස්ත්‍රීය සංග්‍රහයට පටන් ගන්නයි කියලා කිව්වා. ඒකට මම හොඳ ගීයක් තෝරගත්ත මේ සනයි වාදනයක් සංඥා වාදනය. ඔව්. සංඥා වාදනය සනයි එකේ ඒ ගීතය වාදනය කළා තමයි මේක පටන් ගත්තේ යෝගියා කියන රාගයෙන්. එතකොට ඊට පස්සේ ඉතින් මම මම විශ්වවිද්‍යාලයේ හිටියන්ද නොයෙක් ආචාර්යවරුන් එහෙම කඳවලා ශාස්ත්‍රීය විෂයන් පිළිබඳව කතා කරා. ඒක තමයි ශාස්ත්‍රීය සංග්‍රහය කියන්නේ ඒක හොඳ දිගට කරලා තියෙන කාර්යයක්. මම හිතන්නේ ශාස්ත්‍රීය සංග්‍රහයට අතිරේක වශයෙන් තරංගනී කියලා මාසික සාරවත් සංග්‍රහයක් ප්‍රචාරය වුණා ගුවන්විදුලි මතකද? ඔව් ඒකත් දිනුනේ ඒ කාලේ තමයි. ඒ කියන්නේ ශාස්ත්‍රීය සංග්‍රහයේ කරපු කතාවල් එහෙම දේශන එහෙම මේකට දැම්මා. ඒක මේ පළවෙනි එංගුණානේ. අන්න ඒක තමයි සංග්‍රහයේ මුල. දැන් අත් වශයෙන් ඔබ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මම හිතන්නේ ගුවන්විදුලියට බෙහෙවින් සම්මාදම් වුණා, සහාය වුණා, වේදිකා නාට්‍ය කරා. සමහරුන්ගේ මතයක් තියෙනවා ඔබ මේ සේරාදීනී විශ්වවිද්‍යාල ගුරුකුලයක් බිහි කළා කියලා. ඒක මොකද කියන්නේ? ඒක ඒක බුරු මතයක මෙහෙම එකක් මම බිහි කළේ නෑ. ඉතින් කියන්නේ ගුරුකුලයක් ඇති වුණාද කියලා මම දන්නේ නැහැ. ඉතින් මගේ ශිෂ්‍යෝ හිටියා. ඉතින් මගේ අදහස් වලට කැමති අය. ඉතින් මම මේගොල්ලන්ට බොහොම නිදහස දුන්නා. මගේ අදහස් තුනක් ප්‍රයෝජනය කරන්න පාණිති උත්සාහගතා කරා, විකාශිත වෙනවාගතා කරා. මේ කාර්යයේ සිටින සිටිනේ විදාසන සිටිනේ පොත් නාගතා පොත් කායි පොත් ආදී අපි සාකච්ඡා කළ පන්තියේදී ඒවා සමහර දෙවිය ඉදිරිපාදනය කරා. ඔය වගේ ඉතින් මා වටේ එකතු වුණා මම හිතන්නේ පිරිසක් මගේ අදහස්වලට කැමති අය. ඉතින් ඒ ඒ නිසා මිසක් මම කෙනෙකුට මම ගුරුකුලයක් පිටවන මම කියනවා ඒගොල්ලන්ට මෙන්න මගේ අදහස් මේවා ඔබ පිළිගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ගුරුකුලය කියලා කියන්නේ එහෙනම් මම කිසි කාරණයක් කිව්වේ නැහැ. මම ඒගොල්ලෝ ඉගෙන ගත්තා. මගේ ශිෂ්‍යයන්ගෙන් මම ඉගෙන ගත්තා මම දන්නා දේවල් මගේ මගේ වැරදි අදහස් මොනවද කියලා ඒගොල්ලන්ට විශ්ලේෂණය කරන්න ඉඩ දුන්නා. ඒ නිසා මේ ගුරුකුලයක් ඇති වුණා කියලා උසියන මතේ වැරදි කියලා මම ඒක සලාව. දැන් මාධ්‍රික සිංහ ගැන මම නිතර වර්ණනා කරනවා. මොකද මාධ්‍රික සිංහ ඒ කාලේ ඒ කාලේ දැන් සදාහටම මේ විශාල සේවයක් කරපු කෙනෙක්. එහෙම ඒ මට්ටමේ කෙනෙක් හිටියේ නෑ. ඉතින් ඒ මම ඒකට අසමැති අය කිව්වා මම ගුරුකුලෙත් පිටිවෙයි කියලා. ඔව් මම හිතන්නේ මාතේ වික්‍රමසිංහ මහතාත් ඔබත් ඉතාමත් විශාල සේවයක් මේ රටට කරලා තියෙනවා කියලා අපි කවුරුත් විශ්වාස කරනවා. ඒකට මේ වේදයක් වේදයක් නෑ. දැන් අපි ඊළඟ ගීත ඔබ තෝරාගත්තේ මොකද්ද? මම කැමති මේ අමෘත මහත්මයා ගායනා කරන ඈත කඳුතරේ කියන මම අරණිය කියන ගීතය. මොකද ඒකට විශේෂත්වය? ඒකේ ඉතින් තනුව බොහොම ලස්සනයි අලුත් නිර්මාණයක්. ඒකම වචනත් එකක් නිකන් කාව්‍යමය වචනයක තියෙනවා. මාගමසේකරයන්. මාගමසේකරයන්ගේ ඒක තමයි සම් මම හිතන්නේ මාගමසේකරත් අමරදේවත් කිමින් නවෝදයක් මම හිතන්නේ මේ විශේෂයෙන්ම ගුවන් විදුලිය මගින් මధుවන්ති ගීත. ඔව් ඇති වුණා. ඒ වගේම මම හිතන්නේ වේදිකා නාට්‍ය දැන් ওই නලදමයන්ති වගේ වේදිකා නාට්‍යවල සංගීතය සැපීමේ අමරදේව පුදුම කුසලතාවයක් දක්වලා තියෙනවා නේද? නැතුව අප්පා බොහොම බොහොම හොඳ විශාල මේ නැත්නම් ප්‍රතිභාවක් නේ කුසලතාවට වඩා කියන්නේ ප්‍රතිභාවක් දැක්වයි කියලා. මට මතකයි මදුවන්ති වැඩසටහන් පටන් ගන්න කාලේ ඒ ඉන්දිකර මහත්තයා අස්සලා ගියාට පස්සේද ඔව් ඊට පස්සෙ ඊට පස්සෙ ඊට පස්සෙ නේද මේ කාන්දු හිටි පිළිගන්න දැන් ඔව් 60 දශකයේ 60 දශකයේ ඒක අධ්‍යක්ෂවරු හිටියම් අපේ තිලක් ගුණරත්න මහත්මයා තිලක් ගුණරත්න තිලක් ගුණරත්න මහත්මයා කාලේ තමයි මේ මට අඳ ගහලා ඇහුවා දැන් අපි සංගීතයේ අපි මේ සත්‍ය ඉස්මේකලා උපස්ථාප දෙන්නේ නෝන මොකද්ද කරන්න ඕනේ කියලා ඒකම ඒ පාසම මම කිව්වේ අම දේවයි මෙයා ඉගෙනලා අම දේවයි ඉස්සේ කරා ඉගෙනලා ඒක කරලා ඒ බයන්ට ලිරික්ස් කියන්නේ කියලා ගීත ප්‍රබන්ධ මේ අම දේවත සංගාන්නේ කියලා ඒකට තාත් ඉපස් සුදර්ම මඩවල ඒත් මම හිතන්නේ ඒ යුගයේ අපූර්ව සංයෝගාත්මක වැඩසටහන් රසිකත්වයක් තිබුණා. තිබුණා නේද? මම හිතන්නේ ගුවන් විදුලි අපේ යුතුයකම දැනුම අධ්‍යයනය වීම පමණක් නෙවෙයි රසඥ භාවයක් අපේ වගකීමක් නේද ජනමාධ්‍ය. නැතුව උසස් මට්ටමේ රසඥ භාවයක් ඇති කරන එකත් අධ්‍යාපනයක් නෙමෙයි. මේ තුන්ගේ දිනන ශක්තිය තව තව දියුණු කරන්න දියුණු කරන්න ඒකත් ඉතින් මේ මාධ්‍ය වලින් සිද්ධ වෙන ඕන දෙයක් තමයි. හරි අපි අහමු ගීතේ. ආ පාවතෙන් කදලියන්ගේ සීන අතරේ නැවේ දුකේ ඈතකම් කර හිමෝ අරනේ ඒත චන්දන නපාලු करे පාලු දෙවනේ උනන් දැන්නේ පාවෙන් ඔහුගේ නාමයේ මං කන්නේ අමරදේවයන් ඔබගේ නාට්‍ය කීපයකම සංගීත නිර්මාණය කළා. ඔව් ඔව් නාට්‍ය කීපයක සංගීත නිර්මාණය කළා. නමුත් සම්පූර්ණයෙන්ම සංගීත නිර්මාණය කළේ මගේ රෝමහංග දාසගේ. ඉතින් අමරදේව ටිකින් ටික පුරුදු වුණා තමන්ගේ සංගීතය වල මේ ගීත රසයට වඩා මේ මේ ස්වර රසයට වගේම නාට්‍යයේ ඉතිසත්යක් වුණා කියන ඕනා කියන එක. ඉතින් ඒ අතින් රෝමහංග නාට්‍යයේ මේ කොහොම ගීත කොහොම කනු සැපයේ නිර්මාණය කරේ සමදේව මහත්මයායි මම හිතන්නේ මම මගේ කල්පනා හැටියට දැන් සමදේවගේ හොඳම ගීත මේ සංගීත නිර්මාණය තියෙන්නේ ඒ ලෝමහසලාට ඉගෙන මගත්තා ඒ නිර්මාණවල ගීතමය රසයේ පමණක් නෙවෙයි ගීතමය සංගීතමය රසයක් පමණක් නෙවෙයි මේ නාට්‍යමය උචිතත්වයකුත් තියෙනවා. ඒ ආස්ථාවට උචිත විදිහට සංගීතය නිර්මාණය කරන්න පුළුවන්. දර්ශකමක් තියෙනවා. ඒ කාලේ වෙනකොට ඒක විදුලි කරගෙන තිබුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අභාව ප්‍රාප්ත වී අගෝස්තු මාසයේ 16 වන දිනට වසර 24ක් සපිරෙනවා. එම සිල්පත් කිරීම සඳහායි අද මෙම වැඩසටහන ප්‍රචාරය වුණේ 1990 වසරේ අගෝස්තු මාසයේ 23 වන දින ප්‍රචාරය කරන ලද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ආරාධිත අමුත්තා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ තාක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරේකා පෙරේරා